නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උපාධානී බයන්දිස්වාජාති මරණ සංකයේ අනුපාදාවිමුච්චන්ති ජාති මරණ සංකයේති තුලෝකාග්‍ර වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ලෝකයේ තින යථාර්ථය ඇත්ත උන්වහන්සේ දේශනා කළ තියෙන්නේ ඒ පිළිබඳව අවබෝධයෙන්මයි. උන්වහන්සේ ලෝකයේ තින සැබැහැ තත්ත්වය අතේ තියෙන <clears throat> රේකා පෙලක් වගේ අතේ තියෙන වීදුරු බෝලයක් වගේ මනාකොට දැකල <clears throat> මනාකොට අවබෝධ කරගෙන තමයි ලෝකයේ තින සෑම දෙයක්ම දේශනා කළතින්. අපි හිතන් නැති පැතිකඩයන් ගොඩාක් බුදුරජාණන් වහන්සේ දේශනා කළතියනවා. <clears throat> මේ ලෝකයේ සමහර දේශනා බුදුරජාණන් වහන්සේම කියනවා කෝ සද්ධහා කෞද මේ ගැන පිළිගන්න කෝ මන්තා කෞද මේ ගැන කතා කරන්න අන්‍යත දිට්ටි සම්පන්න. සෝතාපන්න අය ඉඳලා ඒ උසස් මාර්ග පල්ලාබීම් පිළිගන්න වැරෙන්ට අනිත්තයට සමහරලාට පිළිගන්නවත් බැරි විදිහේ දේවල් උන්වහන්සේ දේශනා කළතින ඒතරම් <clears throat> ලෝකයේ විවිධාකාර දේවල්තියනවා. <clears throat> ඉතිං බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරන්නේ උතුම් ඥානයන් උපයෝග කරගෙන උන්වහන්සට තියෙන ත්‍රවිද්‍යා අෂ්ටවිද්‍යා වගට පට්ඥ අභිඥාදී උසස් ඥාන සම්භාරයන් තියෙනවා. ඒ ඥානයන් උපයෝග කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ ධර්ම දේශනා කරන්න. සමහර විට උන්වහන්සේ පෙර ජීවිත ගැන දේශනා කරන ඒ කුබ්බේ නිවාසානුස්මති ඥානයේ ඒ පෙර ජීවිත පිළිබඳව අවබෝධ කරගෙන තමයි දේශනා කරන්න කුබ්බේ කියන්න පෙර නිවාස කියන වාසත්තාන අනුස්මතිකයන් බුදුරජාණන් වහන්සේට සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරලා පෙරජීවිත උන්වහන්සේගේ තනිත් අයක ගැනත් දේශනා කරන්න පුළුවන්. තුතු චුතූපපාතඥානය කියල මැරෙන උපදින සත්‍යයම් පිළිබඳව දේශනා කරන්න පුළුවන්. ඒවගේම තවත් උන්වහන්සේ අනුන්ගේ හිත් දැකීමේ හැකියාව දැකළ හිත් පිළිබඳව උන්වහන්සේ එක එක්කෙනගේ චිත්තස් ස්වභාවය කියන පරචිත්ත විජාණඥානී ඒ වගේම දිබ්බ චක්කු ආදී ඥානයන්ගෙන් විවිධාකාර දේවල් දේශනා කරනවා. අද දේශනා කරන්ට එදනු බලාපොරොත්තු වෙන දේශනාවත් <clears throat> උන්වහන්සේ දිවසින් දැක්ක දෙයක් දේශනා කරන්න. <clears throat> උන්වහන්සේ මේ දේශනාවේ දේශනා කරනකට ඒක <clears throat> නම තමයි දේව දූත දේව කියන්නේ උතුම් දූත කියන්නේ පණිවිඩ කියනකයි. උතුම් පණිවිඩ පණිවිඩයක් ලබා දෙන කාරණය ගැන උන්වහන්සේ දේශනා කර. මේකෙද උන්වහන්සේ මුලින්ම මාර්ථකාව ප්‍රකාශ කරනවා මහණන ගෙවල් දෙකත්තියෙනවා මේ ගෙවල් දෙක මැද මනුස්සයෙක් හිටගෙනන්නවා. මේ මනුස්්‍යයා හිටගෙනන්නකොට මේ දොරවල් සහිත ගෙවල් දෙකක් එතකොට ඒ ගෙදරී මෙහා ගෙදරටත් මෙහා ගෙදරින් එහා ගෙදරටත් යැනයි හොඳට ඒ මනුස්්‍යයාට පේනු. එහෙම යන අයගේ ගේන්ගෙට මාරුවෙන් අය ඔක්කෝ මර හොදට ඇස්තියෙන මනුස්්‍යයාට පේනු. ආන ඒ වගේ උන්වහන්සේ දේශනා කරනවා දිබ්බේන චක්වුණා දිවසින් අතික්කන්ත මානුෂකයට මිනිස් ඇත ඉක්මවා ගිය දිවස්සට උන්වහන්සේට පේනවා චවමානය උපජ්්‍යමානය මැරණ මිනිසුම් පේනු. උපදින සත්වයම් පේනු. හීන ප්‍රනීත ලෝකවලට ගිය අය පේනවා. සුගති දුගතිවලට ගිය අය උන්වහන්සේගේ දිවැස් නුවනට පේරු. ඊළඟට දේශනා කරනු මහණනි මේ ලෝකයේ සමහර උදවිය <clears throat> කාය සුචරිතයන සමන්නාගත කයින් හොඳ දේවල් කරනවා. කයෙන් කරන අකුසල් වලින් වෙන් වෙලා කාය සුචරිතය දියුණු කරනවා ජීවිතේ. ඒ වගේම වචී සුචරිතයක් දියුණු කරනු. මනෝ සුචරිතයක් දියුණු කරනවා. ඒ වගේ ආරයන් වහන්සේලාට ගරිහා කරන්නේ. ආරය ධර්මයට ගරිහා කරන්න සම්මාධිට්්‍යිය යුත්තව වාසය කරනවා. සම්මාධිට්්‍යයේ පිහිටල කුසල ධර්මයන් දියුණු කරනු. එහෙම දියුණු කරලා ඒ අයි මරණයට පත්වනාට පස්සේ ඒ අය ගිහිල්ලා සුගති ලෝකයේ උපදිනවා දෙවියන් අතර උපදිනවා. තවස් සමහර උදවිය අර විදිහේ <clears throat> පිරිසුදු ලෙස කායකර්ම වචය කර්ම මනුවකර්ම සිද්ධ කරන හොඳ දේවල්. ඒවගේම සම්මා දිට්ටියෙන් යුතුව වාසය කරනු ආර්යන් වහන්සේලාට ආර්ය ධර්මයට ගරිහා කරන්න හැ. ඒ අයත් අන්න මරණින්මත්ත ගිහිල්ලා මනුෂලෝගේ මනුෂ්‍යයන් අතර උපදින. තව සමහර කොටසක් කාය දුච්චරිතයන සමන්නාගත කයෙන් විවිධාකාර වැරදි කරනු. ප්‍රාණගාත හොරකම කාමිච්චාචාරාදී වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා බොරු කියනවා අනුන් බිඳවන කේලාම් කියනවා අනුන්ගේ හිත් පෑරෙන වචන කතා කරනවා. ඊළඟට <clears throat> තමන්ටත් අනුන්ටත් වැරදායි නැති හිස් වචන කතා කරනවා. ඒවගේම මිත්‍යා දෘෂ්ටිකව වාසය කරනවා දන්දීමේ ආනිසංස පිළිගන්නේ නෑ සේවා කටයුතු කිරීම ආනිසංස පිළිගන්නේ මෙලුව පරලුව පිළිගන්නේ. ඒවගේම <clears throat> ජීවිතාබෝධ කරගත්ත උදවේ හිටියය කියල පිළිගන්න නැහැ මේ විදිහට මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරනවා. මේ විදිහට මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරලා මිත්‍යා දෘෂ්ටිකින් යුතුව වාසය කරලා මරණින් මත්තය ගිහිලා ප්‍රේතයන් අතර උපදිනවා ප්‍රේත ලෝක පිදිනවා. උන්වහන්සේගේ දිවස්නුවට්ටේක පේනවර ගෙයක් මැද ඉන්න කෙනෙකොට ගේ එහාට මෙහාට යන අය පේනවා වගේ උන්වහන්සේගේ ඒ දිවස් නුවනට පේනු. ඒ වගේම තවත් අය සිතකය වචනය යොදවා බොහෝ අකුසල් සිද්ධ කරනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකව වාශය කරනු. මිත්‍යා දෘෂ්ටිකය වාශය කළ ආරයන් වහන්සේලාට ගර්යහා කරන ආරය ධර්මීටත් ගර්යහා කරනු. මේ විදිහේ වැරදි දේවල් සිද්ධ කරලා ඒ අය මරණින් මත්තයේ ගිහිල් ලපදිනවා <clears throat> තිරිසංලෝකයේ උපදිනවා. තිරිසං සත්තු අතර උපදිනවා. ඒ වගේම තවත් කොට සක් අර කියන විදිහටම සිතකය වචනය යොදවා බොහෝ අකුසල් සිද්ධ කරනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකව වාසය කරනවා. ආර්ය ධර්මීට ගරිහා කරනවා ආර්යන් වහන්සේලාට ගරිහා කරනවා. මේ විදිහේ විවිධාකාර අකුසලයන් සිද්ධ කරලා මරණින් මත්තේ ගිහිල්ලා මහා නිරේ උපදිනවා. නරකයේ ගිහිල්ල උපදිනවා. තින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට සමහර උදවිය ඒ විදිහ අකුසල් කරලා ගිහිල්ල මහා නරකය ඉපදුනාට පස්සේ ඒ <clears throat> නිරේ ඉන්නවා නිරේ පාලකයන් කියල ඒ අය මේ මනුස්්‍ය අත්පාවලින් අල්ලගෙන ගිහිල්ලා නිරේ ඉන්නවා ප්‍රධානී එයාට කියෙන යම රජ්ජුරුව කියලා මේ යමරජ්ජුරුවන්ට <clears throat> මේ පුද්ගලයව අරංගිහිල්ල කියනවා ස්වාමීනි මේ මනුස්්‍යය මනුස ලෝකඉන්න කාලය අම්ම තාත්තට ඇපඋපත්තාන ගෞරුව කරේ නෑ. සමන බ්‍රාහ්මණයන්ට ඇපඋපත්තාන ගෞරුව කරේ නෑ. මෙයා විවිධාකාර අවසල් කරපු කෙනෙක් ඒ නිසා මෙයාට <clears throat> දනුවමක් පමුණුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා මහන්න මේ <clears throat> යමරජ්ජුරුවන්ට මේ පුද්ගලයාව මේ විදිහට එයාගේ තොරතුරු කිව්වට පස්සේ මේ යමරජ්ජුරුවෝ මේ මනුස්සයාගෙන් පස්්නහනුව පස්්න කරනවා එයාගෙන් අහනවා <clears throat> පින්වත ඔබ මනුෂලෝක ඉන්න කාලේ ඔබ දැකනෙද්ද මේ දේවදූතයෙක්කින්වා <clears throat> එතුට කියනවා ස්වාමිනි මම එහෙම දේවදූතයෙක් දැකලා නැහැකිවෝ ඇයි ඔබ දැක්කි නැද්ද මේ මනුස ලෝකයේ ඉන්නවා පුංචි දරුවන් දැකලා නැද්ද කියලහනු. මළමුත්‍ර ගොඩේ මුකුත් කරකයාගන්න බැරි උඩ බැලි ඇතට ඉන්න පොඩි ළමයි දැකලා නැද්ද කියල්හාම. එතුර කියනවා ස්වාමිනි මම ගොඩක් එහෙමයි දැකලා තියෙනවා. ඇයි ඔබට පොඩ්ඩක්වත් හිතුන් නැද්ද පොඩ්ඩක්වත් කල්පනා කරඋන් නැද්ද. අනි මමත් උපත ස්වභාවකොට ඇති කෙනෙක්. මමත් ආයමත් උපදිනව නේද. මමත් මේ වගේ උපතක් කරා යන කෙනෙක් ඒ නිසා මගේ ජීවිතෙන් මං කුසල් කරන්න ඕන. යහපත් දේවල් කරන්න ඕනී කියලා පොඩ්ඩක්වත් හිතුන් නැද්ද කියලහන්. එතුර කියනෝ ස්වාමීණී මට එහෙම හිතුන්නේ මං ප්‍රමාදයට පත් වුණා. ප්‍රමාදය නිසා මට එහෙම සිතිවිල්ලක්කාවෙනෑ කොච්චර පොඩි අය දැක්කත් එහෙම සිතවිල්ලක්කාවෙනෑ මමත් මේ කත්තේ කරා යන කෙනෙක් කියලා. එතොට යමරජ්ජුරුව කියනවා එහෙනම් ඔයා ප්‍රමාදය මුල් කරගෙන විවිධාකාර අකුසල් කරා මේ අකුසල් කිසිවක් නේව මාතරාකතන් අම්ම කරේ නැහැ නැපිතරාකතන් තාත්ත කරෙත් නෑ. ඒවගේම සහෝදර සහෝදරියන් කරේ නෑ ඥාති මිත්‍ර හිතාශී කිසිවෙක් කරේ නැහැ. ඒවගේම සමන ප්‍රහක්මණයන් කරෙත් නෑ. මේවා කරේ ඔබමයි එනිසා මේ වගේ පාග ඔබම අනුභව කරන්න ඕනි කියලා මේ මනුස්්‍යයාට සඳහන් කරනවා. ද මනුෂ්‍ය ලෝකයේදී අපිට යම් වරදක් මතක් කරලා දෙනකොට අපිට පුළුවන් ඒකෙන් විවිධාකාර විදිහේ බේරෙන්. නමුත් නිරේ ඉපදිච්චේ ඒ නිරිසත්තුන්ට එහෙම පුළුවන්කමක් නෑ. එහෙම බේරෙන්ඩ එහෙම පැන්ලයන්ඩ <clears throat> පුළුවන්කමක් නෑමකද හර්ද සාත්‍යයක් එක්කයි මේ පස්්න මෙව කරන්න. ඒ නිසා ඒ වගේම තමන්ට ඒ නිර සතාට පේනවා තමන් කරපු අපසල්. ඒ වැරදි එයාට මතක් වෙනවා. එනිසා <clears throat> අර තමන් කරපු යකුසල් වලින් බේරෙන්ඩ එහෙම පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ <clears throat> යමරජ්ජුරුව මේ නිරිසතාගෙන් ආයමත් අහනවා ඔබ එහෙම නැත්තන් දෙවැනි දේවදූතයවත් දැක්ක නැද්දි කියලෙහව. එතුරකිව ස්වාමිනි මම එහෙම කෙනෙක් දැක්ක නැහැ කියලා. එතොට යම රජ්ජු රහනවා ඔබ දැක්ක නැද මනුසලෝක අවුරුදු අසුවක් අනුවක් ගිය කොන්ද කුදු ගැහුණු ඇස් පේෙන් නැති ඇඟ රැලි වැටනු වයෝර්ධ භාවයට පත්වුණු පුද්ගලයන් දැක්ක නැද්දි කිලෙහෙව. වයසට ගේල සමහලලාවට බොහෝම අසනන තත්ත්වයට පත්වෙලා ඒ විදිහේ ජීවිතයක් ගත කරන කෙනෙ දැක්ක නැද්දි කිලහෙව. එතර කිව ස්වාමීනි දැක්කා. ඇයි ඔබට හිතුන් නැද්ද නුවන තියෙන කල්පනා කරන්න හැකියාවත්තින ඔබට හිතුන් නැද්ද. අනේ මමත් ජරා මේ විදිහේ ජරාවට පත්වෙනවා. මම ජරාව ඉක්මෝල නෑ. එනිසා මේ ජරාවට පත්වෙන්න ඉස්සරලා මගේ ජීවිතේ මං කුසල් කරන්න ඕන යහපතක් කරන්න ඕනි කියලා කල්පනාවනේ නැද්ද කියලහනු. එතුර කියන ස්වාමීණි මට එහෙම එහෙම හැකියාවක් ලැබුන්න එම හිතන්න පුළුවන්කමන් ලැබුන්න මම් බොහොම ප්‍රමාදීවයි වාසය කරේ. එතොට යමරජ්ජුරු බුදුරජන් වන්ස් කියන යමරජ්ජුරු ඒ නිර්සතාර්ගෙන එහෙනම් ඔයා ප්‍රමාදය මුල් කරගෙන මේ විදිහ අකුසල් කරා වැඩදි කරා මේ අම්ම කරේ නෑ තාත්ත කරේ නෑ සහෝදර සහෝදරියන් කරේ නෑ ඥාති මිත්‍ර හිතයිශීන් කරේ නෑ සමන බ්‍රාහ්මණයන් කරේ නෑ මේවා කරේ ඔබමයි එනිසා මේවා විපාක ඔබම විඳින්න ඕනි කියලා මතක් කරලා දෙනවා. ඊළඟට <clears throat> යම රජ්ජුරු ආයමත් අහනුව මේ මනුස්්‍යයාගින් එහෙමනම් ඔබ දැක්ක නෑද තුන්ගනි දේවදූතයාවත්. එතුර කිනො ස්වාමීනි මම ඒ විදිහේ කෙනෙක් දැක්ක නැහැ. ඇයි දැක්ක නැද්ද මනුෂ්‍ය ලෝක ඉන්න කාලේ. ඉතාමත්ම දරුණු රෝගාතුර පත්වෙච්චි තමන්ගේම මළමුත්‍රකොඩේ ජීවත්වෙන දරුණු රෝගාතුර භාවට පත්වුණු පුද්ගලයන් දැක්ක නැති කියලහනවා. එතුර කියනවා ස්වාමීනි මම එමුදුව එනම් ගොඩක් දැකලා තියෙනවා. ඇයි ඔබට හිතුන් නැද්ද. මමත් මේ වගේ ලෙඩවෙනවා මේ විදිහේ ලෙඩරෝගයන් ඉක්මවල නෑ ඉති මේ විදිහේ රෝගාතුර වෙලා ජීවිතය අවසංවෙන්ඩ ඉස්සරලා මගේ ජීවිතේ මම හොඳක් යහපතා කුසලයක් පිනක් කරගණ්ඩුවනි කියල කල්පනවනේ නැද්ද. ස්වාමීණී ප්‍රමාදය නිසා මට එහෙම සිටිවිල්ලක් අදහසක් ඇතිවුණේ නැහැ. ඉතින් මේ ප්‍රමාදය මුල් කරගෙන ඔබ මේ විදිහේ විවිධ ආකාරය අකුසල් කරයිති මේ අම්ම තාත්තා සහෝදර සහෝදරයන් සමන බ්‍රාහ්මණයන් කවුරුත් කරේ නැහැ. මේවා කරේ ඔබමයි. එනිසා මේ වගේ පාක ඔබම විඳින් ඕන කියලා මේ යම රජ්ජුරුව සිහිපත් කරලා දෙනවා. ති මේ <clears throat> ඉපදිච්චි අය ඒ වගේම මරණයට පත් මේ ලෙඩවෙච්චි අය ඒ වගේම වයෝද්ධ භාවයට පත්වුණු අය හැම කෙනෙකුේ ජීවිතයට විශාල පණිවිඩයක් ගෙන දෙෙන දූත කියන එක දේවදූත කියන උතුම් පණිවිඩයක් ගෙන දෙෙන අය මේ පණිවිඩේ සාමාන්‍යෙන් කෑගහලකින එකක් නෙවෙයි. මේක නිස්සද්දව දෙන පණිවිඩයක්. ඒ පණිවිඩය අර නුවන තියෙන අයට තමයි ඒ පණිවිඩේ ලබාගන්න පුළුවන්කම තියෙන්. හිතේ <clears throat> සාමාන්‍යයෙන් නුවන නැති කෙනෙකුට ඒ පණිවිඩය ලබාගන්න පුළුවන්කමක් නෑ. ති යම රජ්ජුරුව ඉළඟට තවත් පෙන්න්නනවා ඔබ එහෙම නැත්තං හතරවෙනි දේවදූතයාවත් දැක්කි නැති කියලහනු. එතොට අහනවා කියනව ස්වාමිනි මම එහෙම කෙනෙක් දැක්කෙනෑ. එතොට යම රජ්ජුරුව මතක් කල දෙනවා ඇයි ඔබ දැක්කි නැද්ද මනුෂලෝක ජීවත්වෙන කාලයේදී විවිධාකාර වැරදි කරලා. රජයෙන් දනුවන් විඳන පුද්ගලයන් දැක්කි නැද් අත්පා කපල උලේ තියෙන බෙල්ල සිින්දලදාන සිරගෙවල්ල ලගින ඒ කාල තිබුණ දෙතිස් වද කියල විධාකාර වදදී ලතිනවා වැරදිකර පුද්ගලයන්. ද ඔබ දැකල නැද එමුදු පුද්ගලයන් ඇයි ඔබට මේ කල්පනාවනේ නැද්ද අනේ මේ ලෝක මිනිස්සු වැරදි කරපුහාම මෙලෝ වසයෙන්ම මේ විදේ විවිධාකාර දනුවන් ලබන්න සිද්ධ වෙනවා ඉතින් පරලොව ගැන කියන්නම දෙයක් නෑ ඉති මෙලොවත් මෙලො මේ විදිහේ දනුවම් විදින්න සිද්ධ වෙනවා නම් පරලොව මොන තරන් දුක් විඳින්න සිද්ධ වෙනවද කියලා මේ විදිහ ඔබට කල්පනා වනේ නැද්ද කියලා ඇහවා ඒ නිසා මේ විදිහේ අකුසල් කිරීම නිසා පරලෝ ගිහිල්ලා ගොඩා දුක්කින් ඉන්න සිද්ධ වෙන එනිසා මගේ ජීවිතයේ කුසලයක් සිද්ධ කරන්න ඕනි පිනත් දහමක් සිද්ධ කරන්න ඕනි කියලා සිතුනේ නැද්ද කියලා. මේ පුද්ගලයක් කියන ස්වාමීනි මට ප්‍රමාදයට පත් වුණා. ඉතින් ප්‍රමාදය නිසා මට එමුදු අවබෝධයක් එමුදු දෙයක් දැනගන්ට ලැබුණේ නැහැ. ඉතින් මේ ප්‍රමාදය මුල් කරගෙන මේ විදිහ අකුසල් සිද්ධ කරා. මේ අම්මා කරේ නෑ, තාත්තා කරේ නෑ, සහෝදර සහෝදරියන් කරේ නෑ. ඥාති මිත්‍ර හිතයිශීන් කරේ නෑ ඔබමයි කරේ එනිසා ඔබම මේ වගේ <clears throat> විපාක ඔබමයි බුත්තිවිඳින් ඩෝනි කියලා යම රජ්ජුරුවෝ කරුණු සීපත් කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි ආයමත් යම රජ්ජුරුව මේ පුද්ගලයගෙන් අහනවා එහෙම නැත්තං ඔබ දැක්කනෙද මේ පස්වෙනි දේවදූතයාව. එතවට අර පුද්ගලය අහනු ස්වාමිනි මම එමුතු කෙනෙ පස්වනි දේවදූතයෙක් මම දැක නැහැ. ඇයි ඔබ දැක්ක නැද්ද මනුස්සුලෝක ඉන්න කාලේ මිනිස්සු මැරිලා ඉදිමිල්ලා දවස් දෙකතුන ගිහිල්ලා මුත සරීර ඔබ දැකලා නැද්ද මළමිනී දැකල නැද්ද කිලෙහවා. එතර කිව ස්වාමිනි එහෙම මිනිස්සු මැරලයින්නවා නම් දැකලා තියෙනු. ඇයි ඔබට කල්පනාවනේ නැද්ද ඔබට හිතුවෙන්නේ නැද්ද. මමත් මේ විදිහේ මරණය ස්වභාව කොට ඇති ජීවිතයක් මමත් මේ විදිහේ මරණය කරා යනවා. ඉතිං මේ මරණය කරා යන්න ඉස්සෙල්ල මමත් මගේ ජීවිතයෙන් කුසල් කරන්න ඕනි පින්දහම් කරන්න ඕනි යහපත සිද්ධ කර ගන්න ඕනි කියලා කල්පනාවනේ නැද්ද කිය ලැහුව. එතකොට යම රජ්ජුරු <clears throat> අර පුද්ගලයකින යම රජ්ජුරුවන්ට ස්වාමීණි මට ප්‍රමාදය නිසා එමුදු අදහසක් එමුදු සිතිවිල්ලක් එමුදු අවබෝධයක් ඇතිකරගන්ට බැරි වුණා. ඉතිං ඔබ ප්‍රමාදය මුල්කරගෙන මේ විදි අකුසල් කරාමි වම්ම තාත්ත සහෝදර සහෝදරු ඥාති මිත්‍ර හිතයිශි කවුරුත් කරේ නෑ ඔබමයි කරේ. ඒ නිසා විපාක ඔබම විඳින් ඕනි කියලා මේ විදිහට යමරජ්ජුරුවෝ මේ පුද්ගලයාට මේ මනුස ලෝකේ මිනිස්සුන්ට ලබාදන මේ ජීවිතය යථාර්ථය කියනක ලබාදන පුද්ගලයම් පස්දනය ගැන කියන මේ අයට කැන දේවදූත කියලා. මේ දේව කියන්නේ උතුන් දූත කියන පණිවිඩකාරය. ජීවිතය අථාර්ථය ගෙනල් දෙන පණිවිඩ කරුවන්තමයි මේ කුඩා ළමයි. ඒවගේම රෝගාතුර භාවයට පත්වනු ලෙඩ්ඩු. ඒවගේම වයිසට ගිය උදවිය. ඒවගේම දනුහම් විදින අය. ඒවගේම මේ මරණයට පත්තෙච්චි අය. මේ අපේ ජීවිතයට අදෘශ්‍යමාන පණිවිඩයක් ලබා දෙනවා. ඉතින් නුවන තියෙන අයට තමයි මේ පණිවිඩය ලබාගන්න පුළුවන්කම ලැබෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේත් මේ ගැන දේශනා කරලා තියෙන්නේ අපේ ජීවිතයට දෙන පණිවිඩය අපි නිතරම ලබාගන්න කියලා. ඉති අදෘශ්‍යමානව දෙන පණිවිඩයක්. අපි අපේ නුවනින් ඒ පණිවිඩය ලබාගත යුතු වෙනවා. දැන් ජරාව කියන එක මේ ලෝකයේ හැමෝටම පොදු සාධාරණ දෙයක් ඉතින් ජරාවට පත්වනහාම ඒ ජරාවට පත්තෙච්චි උදවී අපේ ජීවිතයට විශාල පණිවිඩයක් දෙනවා. ඉති අපි වගේ හොඳට ජීවත්වෙච්චි අපි වගේ හොඳ ශරීරයක් ඇතු වාසය කරපු අය තමයි ඒ විදිහ දිරල්ල යන්නේ. ඉතිේ දිරායම කියන එක මේ ලෝකේ කාටත් පොදු සාධාරණ දෙයක්. කිසිම කෙනෙකුට ලබන්නත් බැරි දෙයක්. එක්කෙනෙක් දෙන්නේ ජරාවට පත්වෙනවා නෙවේ. ලෝකෙ කාටවත් ලබාගන්න බැරි කාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ ජරාව ගැන දේශනා කරන්න. ඒ නිසයි අපි <clears throat> ඒ ගැන නිතර සිහි කරන්නත් දේශනා කල්ලතින්. උන්වහන්සේ ජරාව ගැන කියනකොට කියනවා. කියන දම්මම්මා කීති අලබ්භමීය මේ තන්ටානන් සමනීනවා බ්‍රාහ්මණීනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනකිවා ලෝකස්මී. ලෝකයේ ජීවත් වෙන දෙවියෙකුට බ්‍රහ්මයකුට මාරයෙකුට කාටවත් දිරල යන ජීවිතයේ නොදිරා පවත්වන්න බැහැකිනු. ඒවගේම ලෙඩවෙන ජීවිතයේ ලෙඩ නොවී පවත්වන්න බැහැකිනු. මරණයට පත්වෙන ජීවිතයේ නොමැරී පවත්වන්න බැහැකිනවා. අලබ්බනීය කියන ලබන්න බැරි දෙයක්. දැන් ජීවිතයේ අපිට විවිධාකාර දේවල් ලබන්න පුළුවන්. හැබැයි කාටුවත් මේ ජරාමරණයන්ට පත් නොවී ජීවත්වෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා හැම දෙනෙකුටම උරුම දෙයක් සෑම දෙනකුට මූුණ පාන්න සිද්ධ වෙන දෙයක්ත්මයි මේ ජරාව මරණය කියන දේවල්. ඉතිං ඒ ජරා මරණයට පත්වෙන අය ඒකයි අපිත් ඒ තත්වයට පත්වෙනවා ඒ නිසා හැමෝටම සාධාන දෙයක් නිසා තමයි ඒ අපිට ඉස්සල ජරාවට පත්වෙන අපේ ජීවිතයට විශාල පණිවිඩයක් දෙනවා. ඔබලත් මේ තත්ත්වය කරා යනවයි නිසා කල් ඇතුව ජීවිතයේ සුචරිතය වඩන්න යහපත සිද්ධ කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පණවිඩේ ලබා ගැනීමක් වසෙන් මයි උන්වහන්සැර ටාන සූත්‍රහෙම දේශනා කරන්නේ ජරාදම්මෝමි ජරම්මානතී තෝති අබින්නම් පච්චවයකිතා බං ඉත්තියාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම නිතර හිතන්න කියනවා. තම් මම ජරාවට පත්වෙනවා ජරාව ඉක්මෝලනෑ කියලා. එතකොට තමයි අර පණිවිඩේ ලබාගත්ත වෙන්න. ඒවගේම ලෙඩවෙන උදවිය දැක්කහම හිතන්න කියෙන මමත් මේ වගේ ලෙඩරෝග කරායන ලෙඩරෝග ඉක්මොලනෑ මරණයට පත්වෙච්චයයි අපි මළමිනී බලන්න ඕන තරා යන ඒවෙලාවෙත් මොහොතක් හරි කල්පනා කරන්න කියනවා. අපි වගේ හොඳර ජීවත්්‍යච්චි කෙනෙක් මේ විදිහේ මල මරණයට පත්වෙලා ඉතින් අපිබුත් මේ කරා යනවා අපිත් මේ ජීවිතයේ මේ ස්වභාවය කරා යනවා කියලා මොහොතක් කල්පනා කරන්න කියලා දේශනා කල්ලා තියෙනවා. ඒ නිසා නිතර නිතර ඒ විදිහේ ජීවිතයේ යථාර්ථය ඒ පණිවිඩ අපි ලබාගන්නවා නම් අන්න අපිට අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය අපිට අවබෝධ කරගන්න පුළුවන්. වෙනස් වෙලා යන ජීවිතයේ වෙනස් වෙන ස්වභාවේ තමාට අයිති නැති ජීවිතයේ තමාට අයත් නොවන දෙයක් හැටියට මේ පොඩිදේ උනත් අපිට ලබාගන්න පුළුවන්. ඒකයි මේ පොඩි කාරයට උතුම් පනිවිඩකරුව කියල දේශනා කළ තියෙන. දේව කියන්නේ උසස් කියන අර්ථයෙන්. උසස් පනිවිඩයක් මේ අය ගෙනල් දෙනවා. ජීවිතයේ සැබැහැම තත්ත්වය අපිට ඒ අය ලබා දෙනවා. ඉති ඒ නිසා ඒ පනිවිඩ ඇත්තෙම අපිට ඒ සිහිකරන අයට විතරයි පුළුවන්කම ලැබෙන්නේ. සාමාන්‍ය පණිවිඩය කැහැගාලකින නමුත් මේක නිස්සද්දව දෙන පණිවිඩයක්. නුවන තියෙනයට තමයි ඒ පණිවිඩේ ඒ සැබැහැ ආරංචිය ඒ අතාර්ථය කියන එක අහා මේ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්. ඒ නිසා මේ දේවදූත යම් පිළිබඳව ඒ අමරජ්ජු රෝහන්නේ කොච්චරවත් දේවදූතය දැක්කත් ඒ නුවන මදකම නිසා මිනිසුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නැහැ. ඉතින් ප්‍රමාදයට පත්වන නිසා ඒ ගැන සිතිවිල්ලක්වත් සිතන්නේ නැහැ. ඕන තරම් මිනිස්සු ඒ විදිහ දැකලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව පොඩ්ඩක්වත් කල්පනා කරන්නේ නැති නිසා අන්න එයාට ඥානීය නුවණ කියන එක පහළ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් <clears throat> මේ අපේ ශරීරයට අවශ්‍ය පෝෂණයක් බාහිරව කොච්චර ආහාර පාන තිබුණත් ආහාර ගොඩේම අපි ජීවත් වුණත් කායිකුව පෝෂණයක් වෙන්නේ නෑ අපි නොකන තාක්කල්. ආන්නේ වගේ තමයි ජීවිතයේ යථාර්ථය ඇත්ත කියන එක හැම තැනම දකින්න තියෙනවා. නමුත් නුවනින් විමසන තාක්කල් ඒ ඒ ගැන කල්පනා කරන තාක්කල් අපිට ඒවා අවබෝධ වෙනි නෑ. තැර හැම තැනම අපිට මේ පනිවිඩ දේව දූතියන් පනිවිඩ දෙනවා නමුත් අපි ඒ ගැන සිහි කරන්න ඇත්තං ඒ ගැන කල්පනා කරන්න ඇත්තන්ගේ පනිවිඩි අපේ ජීවිතයට කවදාකවත් යන්නේ නෑ. ඒ පණිවිඩේ නුවනින් සිහිකරොත්තමයි අර කියන පණිවිඩ අපේ ජීවිතයට යන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම රජ්ජුරුවන් මෙන්න මේ විදිහට දේවදූතයන් ගැන කරුණු විමසලා නිස්සද්ද වෙනවා. නිස්සත් ඒ <clears throat> යම රජ්ජුරුවන් සාමාන්‍යින් ඒ විදිහ සීකරල සමහරයගේ පුුණ්්‍ය සත්‍ය තියෙනවන මතු කරලා දෙනවා මතු කරලා ආයමත් නිදහස් කරන්න තමයි ඒ ශාසනය කරුණු විමසන්නේ. ඉති ඒ විදිහේ පින් නොකරපු විශාල පවකරපු අය පිළිබඳුව නිස්සද්ධ වෙන නිස්සද්ධනාට පස්සේ නිරේ ඉන්න නිරපල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර පුද්ගලයා අත්පාවලින් අල්ලගෙන ගිහිල්ලා ඉතාමත්ම ගිනිගත්ත යකට පොළොවක ට දාලා අත් දෙකට ඒ වගේම කකුල් දෙකට පපුුවට කියන මේ පස් පොලකට යකඩ කුල්වලින් අයිනවා කියනු. ඉති ඒ වෙලාවේ පුද්ගලයාට ඉතාමත්ම විඳදරාගන්න බැරි මහා දුකක් බුත්තිවිඳින්න සිද්ධෙනවා කියන. නමුත් කර්මය යන්තාක් නොගෙවෙනවන එයාගේ ජීවිතේ මරණයට පත්තෙන් නෑ කියන. කර්මය ඉතාමත්ම බලගතුනම් අරවිදියේ කොච්චර දනුවමත් දුන්නත් එයාගේ ජීවිතේ මැරෙන් නෑ කියන. ඒවගේම ගිලිගත්ත වෑයක් කරෙන් මේ ශරීරය කෑලි රැහැලදානවා කියනවා. ඒවගේම ගිනිගත්ත පොළොවක රථයකින් එහාට මෙහාට ඇදගෙන යනවා. ඒවගේම ගිනිගත් අඟුරු පරුවතකට මේ නිරිසතාව නංගනවා බස්සනවා. ඒ තුළිමුත් එයාට විසාරත් විශාල කටුක දුක්විපාක විඳිනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනු යාගේ කර්මය ගෙවැන්නේ නැත්තං. ඒ තාක්කල් එයා මරණයට පත්වෙන්නේ නෑ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ තාක්කල් එයා මරණයට පත්වෙන් නෑ කියනවා අර එයාගේ කර්මය නොගිගවෙන තාක්කල්. ඊට පස්සේ <clears throat> මේ නිරේඉන්න නිරිසත්තු බුදුරජාණන් වන්සේ දේශනා කරනවා මේ නිරිසතාව විශාල මුට්ටිය කර දානයකට කියෙන ලෝහ කුම්භ කියලා. තනිකරම ලෝදිය තියෙන කලයක් වගේ එකකට මේ නිරිසතාවදානු දැම්මට පස්්චර බත්ති දෙනකොට හාල්ලට එහාට මෙහාට යනා වගේ මේ ලෝදී හැලිය මේ මනුස්්‍යයා පෙනගුලියක් වගේ වෙලා පැහෙනවා කියනු. තැර අකුසල් ගෙවෙන්නේ නැතිතාක්කල් එයාගේ ජීවිතය මරණයට පත්වෙෙන්නේ කෙන ඒ තාක්කල් ජීවත්වෙනවා කියෙන ඒ තුළින් ඉතාමත්ම දරුණු කටුක විපාක විඳිනවා කියනවා. ති මේ වගේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වේ උන්වහන්සේ අවබෝධ කරගෙන මේවා දේශනා කරලතින්. ඉති උන්වහන්සේ දේශනා කරනවා මේ විදිහට ඒ නිරයේ පැහුණට පස්සේ ඒ පුද්ගලයාව ඇදල දානව මහා නරකය කියන එකට. මහා නරකයේ ස්වභාව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හරියට යකඩ පෙට්ටියක් වගේ. පොළොවත් යකට බිච්චිත් යකට ඊළඟට වහලත් යකට මේ යකඩ පෙට්ටියේ උඩින් යටින් හැම පැත්තෙම ගිලි දැල් ඇවිලෙනවා කියන ඇති මේ නිරසතා මේ මහා නරකයට ඇදලදානු. මේ නරකයේ මහා නරකයට ඇදල දැම්මට පස්සේ මේ මනුස්්‍යයා මේකින් බේරෙන්න්න දුවනු දුවනොකට මුළු ශරීරයේම මස් ඇට නහර දක්වාම ගිනිගන්නවා කියෙන ඇටවලින් දුන්දානවා කියෙන ඒ තරම්ම ශරීරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශරීරයේ ගිලිගන්නවා මේ විදිහට. නමුත් එයාගේ කර්මය ගෙවනතාක්කල් ඒ පුද්ගලයා ඒ නරකයෙන් බේරෙන්න්න පුළුවන්කමක් නැහැකිනු. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාලයක් ග්‍යාට පස්සේ එ සතර දිසාවේ දොරට වැරෙනවා. ඒ ඒ දිසාවට යනෝ නමුත් දොර ළඟට යනකොට වැහෙනවා කියනවා බේරෙන්න්න පුළුවන්කමක් නෑ ඒ අවස්ථාව තරමුළු ශරීරයම ගිනි ගන්නවා. ති කර්මය ජවතාකල් මරණයට පත්වෙන නෑකිෙන. කාලයක් ග්‍යාට පස්ස මේ නරගේ දොර ඇරෙනවා. ඊට පස්ස මේ පුද්ගලයා එයින් නිදහස්වෙන්න දුවනවා. දුවනකොට තවත් අපායකට වැටන එකට කියෙන ගූත නරකය කියර තනිකරම අසූචිවලින් පිරිච්චි නරකයක්. ඉති මේක ඉන්නවා බුදුරජාන් වන්සේ දේශනා කරනවා ඉදිකටු වැනි තුඩතියෙන පනුවජාතියක් ඉන්නොයි ඒ පනුවම් මේ මනුෂ්‍යයාගේ ශරීරයේ ඇතුළට ගිහිල්ලා ඇටමිඳුරු දක්වා ශරීරයේ මේ ඇටමිඳුරු දක්වාම කනවක්කිනේ තුළින් ඉතාමත්ම දරුණු කටුක විඳදරාගන්න බැරි මහා දුකක් බුද්ධි විඳින්න සිද්ධ වෙනවා කියනවා. ඒත් එයාගේ අර කරම සත්‍යය ගෙවෙන් නැති තාකල් මරණයට පත්වෙන්නේ නැහැකිනවා. ඒ තරන් කටුක දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ ඒකෙන් බේරුණාට පස්සේ අසිපත් වනය කියල එකත් තියෙනවා. කඩු වගේ මුහත් තියෙන වනයක් මේ <coughs> වනේ මේ මනුස්සයා දුවනකොට වාතයට හමුච්ච මේ පත්‍ර ඇවිල්ලා අත්පා කකුල්ලාදී සෑම අංගයක්ම කැපිල යනවා කියන. ඒත් මරණයට පත්තෙන් නෑකිනෝ කර්ම සත්‍යය ගෙවෙනකම්. ඊට පස්සේ එතනින් බේරිල යනකොට <clears throat> කටු ඉඹුල් වනේ කියල තනිකරම කටු තියෙන ගස් තියෙන වනයකට වැටනවා ඒකෙත් ඉතාමත්ම <clears throat> දරුණු දුක්විඳින්න සිද්ධනවා. ඒත් මරණයට පත්තෙන් නෑ කියනවා කර්ම සත්‍යය ගෙවෙන තාක්කල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතිනින් ගිහිල්ල වැටෙනවා මේ මනුස්සයා මහා නදියකට. ඒ උනුවතුර තියෙන මහා නදියකට ලෝදිය තියෙන නදියකට වැටෙනු. ඒකෙත් එහාට මෙහාට ගහගෙන යනවා. ගහගෙන ගියාට පස්සේ අර නිර්සත්තු මේ මනුස්්‍යාව ගොඩට ගන්නවා. ගොඩ නැටක නහනෝ මොනවද ඕනි කියලා. එතුර කියන අනේ ස්වාමීනි මට බඩගිනි කෑමට මුකුත් දෙන්න කියලා. බුදුරජාන් වහන්ස දේශනා කරන එතොට අර මනුස්්‍යයාගේ කට ආයලා ලෝහ ගුලි දානවා කියන. එතෝට උගුර බඩ <clears throat> පුච්චාගෙන සරීරයෙන් පිට වෙනවා කියන. ඊළඟට <clears throat> ලෝදිය දානවාකන ඒවත් ඒ විදිහටම සරීරය පුච්චාගෙන පිට වෙනවා කියනවා. මේ විදිහට ඒ දුක්විඳලා එයාගේ කර්ම සත්‍යය ගෙවෙන් නැත්තම්. තවත් කර්මය බලගතුනං ආයමත් අර මහා නරකිගේ එත ඇදල දානවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනනී මේ යමරජ්ජුරු මේවා දැක්කට පස්සේ බොහෝම එයාගේ සිතේ සංවේගයක් කලකිරීමක් ඇතිවෙනවා. අනේ මේ ලෝකයේ මිනිස්සු මේ අකුසල් පවකං කිරීම නිසා. මෙලෝ වසෙන් මේ අකුසල් කිරීම නිසා මේ විදිහ ඉතාමත්ම කටුක දරුණු භයානක දුක්විපාක විඳිනවා. අනේ ඒ නිසා මම <clears throat> මෙයින් ආත්මිදිලා මනුස්ස ලෝකෙ උපදින්න තියෙනවා නම් ඒ වගේ මේ කාලේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා නම් ඒ වගේම උන්වහන්සේලාගේ ධර්මය මටත් අවබෝධ කරගන්න තියෙනවා නම් මහත් වාසනාවක් කියලා යම රජුරුවන්ට හිතෙනවා කියලා අර නිරේ ඉන්න නිරිසත්තු විඳින අසීමිත දුක්ඛස්කන්ධය දැක්කට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතනදී මහණනි මේ කාරණාව මම මේ කාගෙන්වත් අහලා කියන දෙයක් නෙවේ සාමඥ්ඥාතන් මමම මේක දැක්ක දෙයක් මමම අවබෝධ කරගත්ත දෙයක් සාමන් දිට්ටම් මමම දැක්ක දෙයක් එහෙම නැතුව සමන බ්‍රාහ්මණයන්ගෙන් කාගෙන්වත් අහලා දේශනා කරන එකක් කියන එකක් නෙම මේ ලෝකයේ <clears throat> පවතින දෙයක් මේ මමම දැක්ක දෙයක් කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි නුවනැති කෙනෙක් මෙන්න මේ විදිහට අර දේව දූතියන්ගේ ඒ උතුම් පනිවිඩේ ලබාගෙන අප්‍රමාදීව කටයුතු කරනවා නම් ආන්නේ පුද්ගලයට මේ ජීවිතේ මේ ජරාමරණ සෝකපරිදේවාදී දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ සඳහා යා නිතරම දකින උපාදානයේ බයන් දිස්වා උපාදානයේ පිළිබඳව ලොකු බයක් ඇති වෙනවා. මේ විදිහේ උපත් කරා යන්නේ <clears throat> මේ සත්‍යයන්ගේ චිත්ත සන්තාන තුළ තියෙනවා උපාදාන උපාදාන කෙන බැඳිල ගිහිල්ල. ඒ බැඳිල ගිහිල්ල තියෙන්නේ කාම උපාදාන කාමයට බැඳිල ගිහිල්ල තියෙන. රූප සද්ධ ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම ගුණයට හිත බැඳිල ගිහිල්ල තියෙන්. ඒ පංචකාම ගුණයට හිත බැඳිල ගිහිල්ල තියෙන නිසා මොකද වෙන්නේ මේ පංචකාම ගුණයන් මුල් කරගෙන සිතකය වචනය කියන තුන්දොරින් අකුසල් කෙරෙනවා. ආන්‍ය අකුසල් නිසා තමයි ආයමත් උපතක් කරා ජරාමරණ කරා යන්නේ. ඒ වගේම විවිධාකාර දෘෂ්ටි මතවාදවලට ලෝක සත්‍යයා බැඳෙනවා. මිත්‍යා දෘෂ්ටි චිත්වලට ඇති කරගන්න මේ මිත්‍යා දෘෂ්ටි වලට හිත බැඳිල ගිහාම ඒවමුල් කරගෙනත් අන්න විවිධාකාර අකුසල ධර්මයන් සිද්ධ කරනවා. එහෙම නැත්තං විවිධාකාල සීලවුත සමාදං වෙනවා. ලෝකයේ විවිධාකාර සීලවුත තියෙනවා. මේවට හිත් බැඳිල යනවා. ඒවට බැඳිල ගිහාමත් අන්නේ තුළිමුත් ජීවිතයේ විවිධාකාර අකුසල් කරලාර උපත් කරා යනවා. ඒ විදිහේ නිරේ පේ තිරිශන් ලෝක ප්‍රේතලෝකේ ගිහිල්ලා දුක්විඳින්න සිද්ධ වෙනවා. ඒවගේම අත්තවාදුපාදාන කියන්නේ මමේමාගේ මට අයිතිය කියන හැඟීමට බැඳිල යනවා. ඒ මුල් කරගෙනත් අන්න අකුසල ධර්මයන් සිද්ධ කරලා උපත ජරාමරණ කරා යනවා. ඒ නිසා මේ හිත මේ උපාදානයන්ට බැඳිල තියෙන එක බයක් වසින් දකිනවා. මේ උපාදානයන්ගේ බය දැක්කහම අන්නේ උපාදානයන්ගෙන් තොරවෙන්ඩ එයා කටයුතු කරනවා. මේ උපාදාන හිතේ හටගන්නේ තන්නහාව නිසා තන්නහා පච්චයා උපාදානන් තන්නහාාව මුල්කරගෙනයි උපාදාන හටගන්නේ. එනිසායා ජීවිතයේ තන්නහාව ප්‍රහාණය කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය ධර්මය හික්මෙනවා. ආර්ය ධර්මී ජීවිතයට හුරු කරගන්නවා. ආර්ය ධර්මය ජීවිතයට හුරු කරගෙන අන්න ජීවිතෙන්ගේ ආර්ය ධර්මය අවබෝධ කරගත්තට පස්සේ එයා අන්න තන්හාාව හිතින් ප්‍රහාණය කරන. තන්හාාව නිරුද්ධනාම උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වෙනවා නම් ආය උපතත් සකස් වෙන්නේ නැහැ. උපතත් සකස් වෙන්නේ නැත්තං ආය ජරාමරණ සෝක පරිදේව දුක්දුම්නස් කරා අර වගේ සංසාරයේ තියෙන විපත්ති කරදර කරා යන්න නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා උන්වහන්සේ මේ ජීවිතයේ තියෙන මේ යථාර්ථයක් දේශනා කරන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට පිළිගන්න පුළුවන් දෙයක් නෙවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව පිහිටුව ගත්ත කෙනෙකුට පමණයි අවබෝධ කරගන්න මේක පිළිගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි සද්ධාව තෝරණකොට කියන්නේ සද්ධහාති තතාගතස්ස බෝධී. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමට තමයි සද්ධාව කියන්න. මේවා උන්වහන්සේ අවබෝධ කරගත්ත යථාර්ථයන් ලෝකෙ තියෙන දේවල්. සාමාන්‍යයෙන් අපිට තර්ක කරලා එහෙම නැත්තම් වෙනත් ආකාරයකින් මේවා දකිින් අවබෝධ කරගන්න පුළුවන්කමක් නෑ. අපිට පළමුුවෙන්ම සද්ධාවේ පිහිටල තමයි මේවා අවබෝධ කරගන්න තියෙන්. ඊට පස්සේ තමයි අපේ දෙයක් බවට අවබෝධ කරගන්න තියෙන්. ඉතින් <clears throat> ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපුවා නැවත නැවත අපිත් සද්ධාවේ පිහිටාගෙන යෝනිසෝ මනසිකාරය යෙදෙනවා නම් අන්න අපිටත් ඒක අපිම අවබෝධ කරගත්න දෙයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉති ඒ සඳහා මේ බුදුරජාණන් වහන්සේ කරේ සද්ධහාාව උපදවාගෙන යෝනිසෝ මනසිකාරය යෙදෙන් ඕනි නුවන යුතුව මනසිකාර කරන්න ඕන එතකොට තමයි යන්න ඒ කාරණයන් තමන්ටත් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතවට තමයි ජීවිතයේ ඒ විදිහේ දරුණු භයානක තත්ත්වයක් අපි දැක්කහම අන්න ඒකෙන් අත්මි දෙන්න අපේ හිතේ චන්ද චිත්ත විරිය වීමංසාවන් ඇතිවෙනවා. ඒ වගේම උත්සාහය වීරිය ඇතිවෙනවා. ඒ තුළ පිහිටාගෙන පුළුවන්කම ලැබෙනවන්න ජීවිතේ යථාර්ථය කියනක අවබෝධ කරගන්න යථාර්ථය කරා යන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මේවා නිතරම දේශනා කරලා තියෙන්නේ. මිහිදු මහරහතන් වහන්සේත් ලංකාවට ඇවිල්ල දේශනා කරපු පළවෙනි දේශනාවලින් එකත්තමයි මේ දේවදූත සූත්‍රය. ඉති මේක මුල් කරගෙන තමයි ඔය පන්සල්වල එහෙම ගොඩාක් චිත්‍ර ඇඳල තියෙන මේ දේවදූත සූත්‍රයේ මුල් කරගෙන මේක බුදුරජාණන් වහන්සේම දේශනා කරපය එකක් ඒක මුල් කරගෙන තමයි දේශනා මේ ඇඳලා තියෙන සාමාන්‍යෙන් අපිට පොඩිකාලේ අපි බයකරන්න මේ අභපුවා කියල තමයි හිතෙන් නමුත් මේ දේශනා කීවනකොට තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දේශනානුව තමයි ඒවා නිර්මාණය කරලා තියෙන්නේ කියලෙ ඒවා පිළිබඳවන්න දැකලා බිය උපදව ගන්නවානම් අන්න පුළුවන්කම ලැබෙනවා මේ භයානක සසරින් එතර වෙන්නට ඉති මේ අපායවල්ලු අපි ඕන තරම් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඉපදිලා තියෙනවා දැන් සංසාරය ගත්තහම අපි ඉපදිත්ති නැති තැනක් නෑ අහවල් තැන ඉපදිනේ නෑ කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. අපි හැම තැනම ඉපදිල දුක්විඳලා තියෙනවා. ඉතින් අපේ සාමාන්‍ය ඒ හැම දෙයක්ම අපිට වැහිලා යනවා. දැන් සාමාන්‍යයෙන් අපිට ඉපදිච්ච ජීවිතේ විතරයි පේන්නේ. දැන් අපිට ගත්තොත් එහෙම අපි මේ සංසාරය පළවෙනි වතාවට ඉපදුනා වගේ තමයි අපිට තේරෙන්නේ. ගොඩාක්කල් විධ තැන්වල ඉපදුනයි කියලා එහෙම කිසි මතකයක් නෑ මේ පළවෙනි වතාවට ඉපදුනා වගේ තමයි සාමාන්‍ය අපේ දැනුම තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒ විදිහේ දුකකට පත්වෙලා දුක් විඳ කියලා අපිට අවබෝධ කරගන්න හැකියාවක් නෑ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අන්න සිහි කරලා තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් උන්වහන්සේ ඒකයි දේශනා කරන්න සාධ භික්කවේ කාලේන කාලම් පරවිපත්ති පච්චුවෙක්කිතා හොති කලින් කල ලෝක සත්‍යයා විඳින දුක් ගැන සිහි කරන්න කියනවා. ඒව සිහිකරනකොටන්න ඒ විපත්ති ගැන සිහිකරනකොට මේ සත්‍යය මේ විදියේ වැරදි වැඩ අකුසල ධර්මයන් සිද්ධ කරලා දුකට පත්වනා ඉති කියලා ඒ සත්‍යයන් විදින දුක ගැන නිතර සිහිකරොත් අන්න අපේ ජීවිතය එයි මුදවගන්න පුළුවන් බව උන්වහන්සේ දේශනා කළ තිනො. එනිසා මෙන්න මේ කාරණා නිතර සිහිකර ගැනීමෙන් මේ ජීවිතයේ යථාර්ථය අපිටත් අවබෝධ කරගන්න පුළුවන් ඒ ඒ සඳහාපි නිතරම යෝනිසෝ මනස්කාරයේ යෙදෙන්න්නට ඕන. මොනහරි පස්න තියෙනව දහන්න. මේ මේ ආර්කිව මාධ්‍යයන් කියන්නේ ඔය යමපල්ලා ඒ වගේ ඒ මාධ්‍යයන් ආ කොහෙද තියෙන්නේ ඒ වගේ වත් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ වගේ ඒ වගේ ඒවත් කොහෙද තියෙන්නේ කොහෙද තියෙන්නේ දේශනා කරලා අපාය කියන එක තමයි තියෙන්නේ සාමාන්‍ය මේ මේ මේ පොළොව යට තියෙන එකක් හැටියට තමයි කියන්නේ ඉතින් ඒවයිති අවබෝධයෙන්ම ඇත්තටම මේ ලබාගත යුතු දෙයක් ඉති මුලින් මේකයි එර සමහ මේ වගේ දේශනා කරනකට බුදුරයන් වන්ස කියනවා කෝ සද්දා කවුද පිළිගන්න කියන. <laughs> කෝහමන්තා කවුද මේ ගැන කතා කරන්න අන්‍යත්ත දිට්ටි සම්පන්ධකින. සෝතා පන් වෙච්චායි වගේ තමයි හරියටම මෙම කරගන්න ති අපිට ඇත්තටම සද්ධාව පීටල තමයි මේකන් මේ ඇති බුදුරජාණන් වන්සේ දේශනය හැටියටම තියෙනේවා. ඉතිේ නිසාර මේ <clears throat> ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි අවබෝධ කරගන්න. ඒ කියන්නේ සද්ධානුසාරී කියන්නේ සද්ධා මුල් කරගෙන ජීවිතාවබෝධය ඇති කරගන්න. ඊට පස්සේ ධර්මය කරා යනකොට තමන්ටම අවබෝධ වෙනවා මේකති. එතකං සද්ධාව අවශ්‍ය ඇති. ඒක සද්ධහ තෝරනට තෝරන්නේ සද්ධහති තතාගතස් බෝධි බුදුරන් වහන්සේ අවබෝධය භාරගැනීමට තමයි සද්ධාව කියන්න. ඉතේ පිළි අරගෙන ඊට පස්සේ නුවනින් විමසනකොට තමන්ටම මේ පිළිබඳු අවබෝධය ඇතිකර ගණඩ පුළුවන්ති. සාමාන්‍යින් අර අපිට විෂය නැති දෙයක් ඇත්තටම පිළිගන්න අමාරු වගේ දැනෙන ඇති. ගොඩක් අයි කැමිතිත්නය සමහට ආණ්ඩිති නිකන් කතන්තර වගේ පුළුව ඇත කියලා විභාගගේ වචනය කියවතිනවා. එහෙම වෙන්න ඇති ඔය සාමාන්‍ය තියෙන මේවා හැබැයි දේශනත් තියෙනඔය ඉන්දියාවේ මේ තියෙනවාන මේ උුණු දිය උල්පත් කියල තේ ගැන කියනට කියන මේ අපායවල් දෙකක් මැතින් එන එකක් කියලා අපායවල් දෙකම් මැතින් එකල්ලු ඒකළ උුණු වතුර තියෙන්නේ කිය වටින්නේ නැහැ නිකන් සම්ප්‍රදායක් ඇතුළේ දෙක කියවලා. නෑ මේ දේශනාවේ තියෙන එකක් ඒක. ඔව් ඒක තියෙනවා දේශනාව. අපාය ගැන මේ සූත්‍රය විතර නෙවෙයි ඉතින් ගොඩාක් තැන්වල තියෙනවා ඒ වගේ තියෙන ආවිෂ ඔක්කොම දේශනා කරලා තියෙනවා. මේ දේශන විතර නෙවෙයි විශාල ප්‍රමාණයක ඒ වගේ තියෙන ආවිෂ කාල උපදින ඒ කියන්නේ ඒ වගේ උපදින්ට හේතු ඔක්කෝම දේශනා කරලා තිරි. තව බාල පණ්ඩිත සූත්‍රයේ සාමාන්‍ය අපායේ තියෙන දුක ගැන එක සූත්‍රයක පෙන්න්නනවා. ැන විනිද තින දුක එක රුපමාව බුදුරජාන් වන්ස පෙන්න්නනවා මේ රජ කෙනෙක් ළඟට හොරෙක් අල්ලගෙන නවා. අල්ලගනාවට පස්සේ <clears throat> රජතුමයි රාජපුරුෂයන්ට කියනවා එනම් මේ මනුස්සයට ගිහිල්ල මේ උල් පන්සීයක් මේ උල්සීයකින් අනින්ද කියනවා. උරුසීයක් තනින්ට කියනවා ඇරංගිහිල්ල. ඊට පස උරුසීයකින් අයිනු. ඊට පස යහන දවාලට තවත් ජීවත්වනොද ලෝ කියන එනම් තවත් සීයක් අයිල්ල කියන. ඊළඟට හවස <clears throat> හවසත් අහනු තවත් ජීවත්වනෝ දෙතරකින හෙමයි ස්වාමින් තාමත් ඉන්නවා එහනම් තවත් සයකින් අයින්ඩ කියන. බුදුරජාන් වන්ස යහන බිස්සුන් වහන්සේලාගේ මහන්නිමී ඔය උල්තුන්සියක් අයිනකොට යට රිදිනවද කියලාන්න එතර කියනවා ස්වාමීනී උල් තුන්සියක් අයින් දුරන එකක් කැන්නහම ඇති කියනවා. එතර බුදුරන් වහන්සේ ගල් කැට හතක් කරන් කියන මේ ගල් කැටද මේ හතද ලොකු හිමාල පරුවතය දෙකි. එතට කියනවා මේ ස්වාමින් හිමාල පරුවත දයා බැලවා මේක පොඩි එකක් කියන ආන බුදුරන් වස් කෙන ඒවාගේ තව මේ උල්තුන්සියකින් අයින දුකයි මේ අපාය තියෙන දුකයි යන් ඒ වගේකින්න <laughs> කිට්ටු කරන්නුවක් බෑ උල්තුන්සියක් වෙන දුකයි අපාය තියෙන දුකයි මේව කරපුහම ඒක ගණන් වසයෙන්වත් පෙන්න්න බැරි එකක් කියනවා එතන කියන උපමා උපමාවකින්වත් පෙන්ඩන්න බෑ කියනවා මිච්චර දුකක් තියෙනවා කියලා අපායි. <laughs> ඒ තරමට දරුණු ඉතින්. ඔය ලංකාවේ කතාවක් තියෙනවා මේ අපාය ගැන කියනකොට ඉතින් මේ අපාය ගිරිතැන් හරි සැරයි කියලා ඉතින් රහතන් වන්සනමගේ අහනෝ ස්වාමිණි මේ මේ පෙන්න්න පුළුවන්දක ඊට පස් උන්වහන්සේ කියන අමු දරටිකක් ගේලිකි ගැනල උන්වහන්සේ ඉරිතියෙන් ගිනි පොකුරක් කරනලා එක ලංකාව තින කතාවක් ඉතිහාට මේ දානුවත් සමග අරමු දරටික ඔක්කෝ පිච්චි රැන චූඩි ගිරිපුපුර එතරමට දරුණු දුක්විඳින තැනත් මේ අපාය කියලත් නම කියන්නත් එකයි සැපයෙන් පහ වෙච්චි තැන සැපයෙන් පැහැවුනටම අපායක දුර්ගති කියන්නේ <coughs> දුකට පත්වල කියනතම දුක්ගති කියලකෙන් නපුරු ගතිය කියන එක සොඳුරු තැනන්නවේ නපුරු ගතිය තව තැනක පෙන්න්නනවා මේ ඇහැට ඊළඟට මේ ඉන්ද්‍රය හයටම මේ අහන්ඩ එළඟට දකින්න ලැබෙන්නේ සම්පූර්ණම ච පස්සායතනය කියලා කියන්නේ ආයතන පහෙම්ම දුක්පිනිලතිී. අය සැප කියල මොකුත් නැහැ. තනිකර ආයතන හයම දුක්කිඳන්න තමයි අපායතියෙන. අපිට ඉති මතකන නැතැන් ගිහිල් ඇවිල්ල ඉන්නේ. <laughs> ඇත්තටම ඇති. <laughs> දැම් මතකන ඉතිගේ එකයි තිය නති. <laughs> මහගෙදර කියලන කියන් නේද සාමාන්‍යෙන් කැන මහගෙදර කියලා <laughs> වැඩිපුර කාලයක් මහගෙදර පිටඉන්න ටිකයි ඉතින් ඇත්තටම සංසාරය ගත්තත්තයම අපාය තමයි වැඩි කාලයක් දුක්කිින්දල තියන්නේති ද අපිට අදට ඇත්තටම ඒක මතකනෑ පොඩ්ඩක් කාරි දැක්කොත් එහෙම මේ අපි මේට වැඩිය මේ වෙනවා ඉති හ ඉන්දාම් චෝදි කියන්නේ ඒ අයට ඒ පින් අනුමෝදන් වෙන්න බැහැ ඉතින් අනුමෝදන් වුණොත් විතරයි පුළුවන් වෙන්නේ මොකද නිතරම චේතනාවනේ කර්මය දැන් අපි පින් දෙන දේ එයා චේතනාත්මක අනුමෝදන් වෙන්න ඕනේ එතකොට තමයි ඒ පින් ගන්න පුළුවන් දැන් ඒ නිරේ ඉන්න අයට පින් දුන්නට වැඩක් නැහැ ඉතින් ඒ පින් අනුමෝදන් වුණොත් විතරයි ඔය ප්‍රේතාත්මල ගිය අයට විතරයි නිදහස් වෙන්න පුළුවන් පරදත්වූප ජීවී කියලහෙම කියන් ඒ අයට අපි කරන පින අනුමෝදන්ගන්න පුළුවන් එතකොට තමයි පින් සිද්ධ වෙන්නේ එම නැත්තු අපේ පින් බලයකින් නිදහස් වෙන්නේ නැහැ එයාගේ චේතනාත්මක එයා කර්ම සිද්ධ වෙන්ටෝ නිතර කර්මය කියන චේතනාවන් එයා සතුට සිතින් අනුමෝදන් වුණහම පුළුවන් ද අපිට බැරි පින්කමක් වෙන කෙනෙක් ලවා අපි සිද්ධ කල අපට අනුමෝදන්ගන්න පුළුවන් එතට අපට පින සිද්ධනේ වගේ අර ඒ අයට පින් කරන්න හැකියාවනෑ නමුත් අපි කරන පින් අනුමතන් වෙන්න පුළො ඒතුකින් තමයි පිනිතේ මේ <clears throat> අපයි ගියොත් ඉතින් මේ අර අපි දෙන පින් අනුමෝදන් වෙන්න බැහැ ඒකයි බහැනක ප්‍රාත්මික ඉපදුනානම් එතකොට මේ පින්නේ හදනවා ඒ ඔක්කොම දැනෙනවා ඒක ඒකට්ටිට ඕ අර තිරෝකුඩ සූත්‍රය කියන්නේ <laughs> තිරෝකුඩ්ඩේසු තිට්ටන්ති සංදිසිංගාටුකේසුච ද්වාරබාහාසු තිට්ටන්ති ආගන්තාන සකංගරං. සකංගරං කැනෙ තමන්ගේ ගෙදෙට් එනවල. ඊනඟට කියන්නේ තිරෝකුඩ්ඩේසු තිට්ටන් තිරෝ කියන්නේ බිත්ති ඇහ පැත්තට තිරෝකුට්ටේසු තිත්තන්දී සන්දිසිං ගාටු කේසු චැනව දොරවල්ලයිනි අරයම ඉන්නවලු ආගන්තාන සකන් කරන්ගෙන් තමන්ගේ ගෙදෙට්ට ඇහිල්ලා පහෝතේ අන්න පානම්මි කජ්්‍යබෝජ්ජයේ උපට්ටිතේ නකෝ තේ සංසරති සත්තානං කම්ම පච්චයා. කරමය හේතුකටගෙන ගෙදර කොච්චර කෑමබීම තිබුණත් ඒකට්ටියට ගන්ද බෑකීනු. ඉතිං අර යම් ඥාති කෙනෙක් කන්න පින් අනුමෝදන් කළ පින් දෙනවනන් ඒවා ඒ අයට අනුමෝදන් කරන්න පුළොමිත පින් අනුමෝදන් වුණාම අර තමන්ගේ ඥාතීන්ට ආසිර්වාද කරනවා කියනවා. චිරංජීවතු වෝ ඥාති ඒ සංහේතු ලබාමස් අපි මේ පින් ලැබි අපේ ඥාතිීනි සනේ අයට බොහෝකල් දීර්ඝාශ ලැබේවා ලාශිර්වාද කරනවල. තේ පින් ඇරගෙන සුවපත් වනාම්. තේ වගේ අය සමහර අයට මේ තමන්ට තේරවා කැනීම දුකට පත්තල ඉනිති මේ දුකින් නිදහස් වෙන්න පුළන් පිනක් අනමෝදංගුණොත්තිය. ඉතින් ඒ අයට මේ පින් අරගෙන යන්න පුළුවන්. සමහර අයිතින් ඔය ඥාතීන්ට කරදර කරනකොට ඉතිං ඔය ගෙන්නලා ඔය අමනුෂ්‍ය මෙම කරන එන්නවානේ ඒ අය අහලා මොකද කියලා ඊට පස්සේ ඉතින් කරුණු කියලා පින්ගත්තු ගණ්ඩ එතුට යට ඔතනින් අයිවෙන්න පුළුවන් කියලා ඉතින් ඒ කරුණු කියලා අවබෝධ කරලා පින්දිල යන මෙවත් තියෙනවා දෙවිගොල්ලන්ට එහෙම පින් ගන්න පුළුවන් ඈ දෙවිගොල්ලන්ට එහෙම දෙවියන්ටද දෙවියන්ට පින් ගන්න පුළුවන් ඉතින් දෙවියෝ සාමාන්‍යයෙන් පින් ගන්න ඕනේ ඉතින් පින් තියෙන නිසා <laughs> ගන්න අවස්ථා තියෙනවා නමුත් ගොඩක් අය එහෙම ඇත්තට සමාධිය යොමු වෙන අඩුයි මොකද ඒ කට්ටියගේ අර පුණ්‍ය මේක තියෙන නිසා පින් ගන්න ඉන්නව ගොඩක් ඉතින් මේක ලෝකත් ඒක මේ මනුස්ස ලෝකත් ලෝකෝදී ආසිතව තියෙන මේකත මොකද මනුස්සයන් අතර ගොඩක් ඉන්න බව තමයි තියෙන් ඉති. සමහරයට පේන මේවා තියෙන ඉතින් ඇත්තට. අද කාලය මේ පොටෝ හිටන් <laughs> ගත්තව ගොඩ තියෙන ඉන්ටනෙක් එකෙම සමට යනයිව හිටන් තියනවා ඉස්පිරිතාලවල්ලලේ <laughs> ඒව හරියට තියෙනවා ඉතින්. සමාරුන්ගේ ආහාර සෙම සොටු ඒව තමයි ඇතර මහාරයට තියෙන සමාරුන්ට ඒවත් ලැබෙන්නෑ කියලා පේත වත්තු කියල එකත්තිනවා ඒක තියෙනවා ඇති. <laughs> එක එක්කෙනගේ කර්මාණු රූප තියන ඒ පේතවත්තු වරණාව කියලා ඒ බුද්ධ දේශනාවල්ම තියෙන එකත්තින ඒ බුදුරජාණන්සේ කාල වෙච්චි සිද්ධීති අදත් ඒවා ඔන තරම් වෙන සිද්ධි තියෙන ඇති යම් කිසි තවත් ස්ථානයක යම් මෙහෙමයි මේ <clears throat> හැමෝම ඒ අන්තරාභවය කියනක උපදින්න හැ කැන දැනිරේ උපදින අය මේ මැරණකොටම ගිහිලා නිරේ සමට දිවලෝක උපදින අය දිවලෝක ඉළඟට මනුස්්‍යයන් ලපදින අයත් මනුෂ්‍ය තිර සංආත්ම උපදින අයත් අයි ඒ උපත කරා යනවා සමහර කෙටි ආත්ම වල උපදිනවා. ඒ අයට තමයි ඔය අන්තරාභාව කියන්නේ. ඇත්තට ඒ වචනේත් වැරදි. අන්තරාභව නෙවෙයි වෙන්න ඕනි අන්තරා ಜಾති. දැන් භවය කියන එක වෙනත් එක භවය කියන එකට උපදිනවා කියන එකට භවය කියන්නේ නැහැ. භවය කියලා කියන්නේ පාලින් කියන කෙත කියලා කියන්නේ. දැන් කියන මේ කම්මං කෙත්තං කර්මය තමයි කුඹර වගේ. විඥානම් බීජං විඥානය තමයි බීජේ. තන්නා සෙනෙහෝ තන්නාව තමයි වතුර. එතර ජීවිතයක් උපදින පැල අපේ විඤ්ඥානය පිහිටන තැනත තමයි මේ භවය කියලා කියන්න ඒකට තමයි භවතුනක් පෙන්න්නන කාම බව රූප බව අරූප බව. ඒ ඒ තුනේ තමයි ඒ ඒකරක නැතන කෙත කියලකෙන ශේස්ත්‍රය අපි උදින තැන්. ති ඒකට මේ අන්තරාභාව කියන වචන දැම්මහොත් වැරදිීති. <laughs> කැන භවය අතරක් නෙවෙනි උපතය අතරක් නැතින්නේ එතට අන්තරා ජාති කියලා කියන්න ඕනි වචන පාච්චි කරනවා නම් එති හැම කෙනෙක්ම ඇත්තට මෙහෙම අන්තරාභාවිකය වෙලා මේ සුදුසු අම්මල හොයාන එහෙම යන එකක් නැහැ ඉති එහෙමනම් කවුරුත්ත දුප්පත් අම්මල ඔයානම යන්න හොඳ මවකුසවලටයයි නේද ඇත් මේ අර කලාතුරකින් සමහරයගේ ජීවිත කෙටි ආත්මවල උපදිනු බූත ප්‍රේත ආත්මල එහෙම උපදිනවා ඒ පුදනට පස්සේ ඒ සමහට කර්මය පොඩ්ඩත්තිනෙක් ගෙවුණට පසය වෙනත් ආත්මය කරයනවා. සමහරය මේ සමට පින් අනුමෝදන් වෙලා වෙනත් ආත්මොලට යනය තින්නවාචි. ඉති ඒ අයි මුල් කරගෙන ඔය කරන මේවත් එක තමයි අර මේ ඔය අන්තරාභ කැන බව ගැන ගොඩක් වාදවිවාද තිරින් නති. නැත හැමෝම මේ අන්තරභාවයට ගිහිල්ල සුදුසු තැන් හොයාගෙන එහෙම මේකක් නැහැ ඇතටම. එම සුදුසුකම් හොයාගෙන යෑම හැකියාවක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ. එහෙම නැහැ ඉතින්. එහෙමනම් ඉතින් යන්නේ නැහැ නේ නරක තැන් වලට කවුරුත්. ඔක්කොම යයි පොලිමට ඉඳි <laughs> ලොකු ගෙවල් වලට කියන්නේ. <laughs> නේද? <laughs> එහෙම නැහැ ඉතින් කර්මානුරූප තමයි ඒක වෙන්නේ ඉතින් ඒකයි. ඉතින් අර පසු කාලින ආපු දේවල් ඉතින් ඒ අන්තරා භව කියලා එහෙම වාද කියලා. ඇත්තට මේක මෙහෙමයි අපි අර අවශ්‍ය පරිේශන නෙවෙයි කරන්නේ. දැන් අපි කියමු අපි උපදින ක්‍රමේ වැඩක් නැහැ. කොහොම අපි උඩින් පාවෙලාවත් වැඩන්නේ. ඊළඟට ආපු ක්‍රමය කිසිම අදාළ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ කොහොමරි අපි දැන් ඉපදුනානේ. ඉපදිච්ච එකෙන් නිදහස් වෙන්න තමයි නිතරම වැයම් කරන්න. උපදිනකම අදාළ නැහැ ඉතින්. ඉපදුනේ කියන එක තමයි හොයන්න ඕනේ. ඉපදුණු ක්‍රමේ වැඩකුත් නැහැ. දැන් ඉපදිච්ච එකයි කියලා හොයන්න කියන බුදුරජාණන්. ඇයි අපි ඉපදුනේ? ඒතර තමයි යන්න බවපච්චය කර්ම සකස් වෙන නිසා තමයි ඉපදන්නේ. එතට ඇයි කර්ම සකස්න එතට උපාධාන පච්චය අපි මේ කාමයට බැඳිල ගී නිසා මතවාදවලට මම ඒවාගේ මට කියන අදහස්වලට ඒවට බැඳුන නිසා තම යන්න කර්ම සකස්වද. ඒ නිසා ඉපදුනා. ඒ විදියට ඉපදිච්චි හේතු වෙන ඇරට ඉපදුණු ක්‍රමේ සමහල්ලාට වැඩක් නැහැතින්. ඉති පසු කාලනවා ආපු දේවල් ඉතින් අපි කොච්චර පරියේෂණය කර සමල්ලාට ඉති වැඩක් නැහැට අවබෝධ කරගත්තත් වැඩක් නැහැ ඉතින්. ගන්ධබ්බෙක් වෙලා හරි ඉපදිනවනේ ඒකනේ ප්‍රශ්නෙත්. ඒකයි. නෑ නෑ කැනෙක් මංගේ සමාර අමනුසාත්මවලදී තමයි සමන්ලට ඉන්නේ නැත්තන් හැමෝ මෙහෙම ඉන්න මේකක් නැහැති. සමහර අයතමයි අමනුෂ්‍යංගලා සමල්ලාට ඉන්න අවස්ථා තියෙනවති බොහම කලාතරකින් වෙන වැඩේවයිති. අර තිරවකුට සූත්‍රය කියන්නේ තමන්ගේ ගෙදෙට එනවා කියල ඒම නවස්ථා තින එක කලාතරකින් එන්න ඒ ආත්මයක් ඉතින් අන්ත්‍රභාව යන්නවේකි. ඒ යා ලබපු උපත ඒක අමනුෂ්‍ය උපරේත උපතක්කිති. ප්‍රේත ඔක්කොම තියෙනවා අපේ වගේ පංචපාදානස්කන්ධය තියෙනවා ඕනම උපතක්ක පංචපාදානස්කන්ධය තින මේ කූම්ඹියක් ගත්තත් කූම්ඹියටත් පංචපාදානස්කන්ධය තියෙන දැන් සීල් ටිකක් දැම්මුණු උත්ෙන්නේ නේද ගල් කැටයක් දැම්මට එනවද <laughs> නේද සාමාන්‍ය ගත්තාම නේද <laughs> ඒ වගේ අර සියලුම උපත කියන්නේ පංචපාදානස්කන්ධය කොහේ උපදින පංචපාදානස්කන්ධයත් නම් හටගන්නේ භූතයෙක් වෙලා ඉපදුනත් නිරසතාගියත් ඒ හැමැතනම මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාලතමයි තිී. එති දැන් නිරෙන්න අයටත් ඒ දුක්විදිනකොට ඒ තමන් කරපු අකුසල් පේන ඔක්කොම ඒ මං මේවා කරපු නිසා දුක්විදින කියල ඔක්කොම දැනුම තියෙනති. ද අපිට අර ගොඩක් අ හිතන්නේ මන් නිරේගයට කමනවන් දන්නෑන කියලා කියන සහල්ලාට නේද දැ මේක තියෙන බොඩි මාරුවීම අක්කතර එංජම එකයි. යහපතේ සම්මාන දෙවිතාකෝරෙන් තමන්ට අනිත් ආත්මය තමන්ට ප්‍රතික්‍රියාවල් වල පිළිපන් දැනගැනීම හැකියාවක් සහ විද්‍යාවක් තියෙනවා මොකද්ද මනුෂ්‍යාත්මවලින් ඔව් ඔව් මෙහෙම ඕපපාතික සත්‍යයන්ට තමයි නිතරම පේන්නේ ඕපපාතික උපදිනකොට තමයි අර අතරක්නේ කෙලින්ම ගිහිල්ලා උපදින. එතකොට ඒ අයට පේනවා. දෙවියන්ට පේනවා. ඊළඟට ප්‍රේතයන්ට පේනවා. නිරීනේ නිරිසත්තුන්ට පේනවා. මව් කුසවල, බිත්තරවල ඒ වගේ උපදින අයට අතරක් නිසා තමයි තමන් ඒක පේන්නේ නැත්තේ. සමහර අයට මිනිස්යන්ටත් පේනා ඉන්න. ඉතින් බොහොම කලාතුරකින් තමයි හිටියේ දැන් ඔය උපනුරුප්පත්ති කියන ළමයි ඉන්නේ නේද? අහලා තිනේ කොට. අර දම්බුරුවන් කෙනෙක් කෙනෙක් අර සජ්ජහනම්කන් අහලා තිනේ නේද? <laughs> ඒ පෙර ජීවිතවල හැකියාවල් ඒති. ඒක හරි පුදුමයි නෙන අහලතිනේ දෙක. පොඩි අවුරුදු තුනකද කෝ දෙක්කෙන සම්පූර්ණ මහා ගැඹුරු සූත්‍ර කටපාඩමින් කියනවා. ඉස්සර ඕ ඒක තම්. ඒ අර පෙර ජීවිතවල හැකියාවල් ඒති. ජීවිත කාලයේ කර්ම ශක්තියයි ඒකෙන් කෝකද වැඩියෙන් බලපාන්නේ ඊළඟ ඊළඟ විශේෂයෙන්ම ගොඩක් මේ ඇත්තටම මේ කාලයක් තිස්සේ පුරුදු කරන දේ අනුරූපව තමයි යන්නේ කලාතුරකින් තමයි අවසාන මොහොතේ දෙයක් වෙන්නේ ඉතින් දරුණු දෙයක් වුණොත් තමයි වෙන්නේ කියන්නේ අර කර්මය යට කරන්න පුළුවන් තරම් බලගත්තු දෙයක් වෙන්න ඕනේ මරණාසන්න මොහොතේ අපි කියමු දැඩි මිත්‍යා දෘෂ්ටියකට අවසාන මොහොතේපත් වෙනවා එහෙම වුණොත් අර කාලයක් තිස්සේ කරපු කුසලයේ සමහර යට කරගෙන අර අකුසලේ ඉදිරිපත් වෙනවා. එහෙම නැත්තන් දරුණු සාමාන්‍ය අකුසල් කරපු කෙනෙකුට හොඳ සම්මාධිෂ්ටිය එහෙම නැත්ත මෛත්‍රිය වගේ හිත පිටුව ගන්න පුළුවන් අර අකුසල යට කරගෙන කුසලේ ඉදිරිපත් වෙලා සුගතිය කියන්න පුළුවන්. අර අහලා ඇති බුදුරජාන් වහන්සේ කාලේ සරියුත් මහ රහතන් වහන්සේ සමහර අය මේ මේ සුගතිය උපදී කතා ගොඩක් තියෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් අර කලාතුරකින් ප්‍රබල දෙයක් වුණොත් සාමාන්‍ය ජීවිතයේ තියෙන ටික වෙනස් වෙනව හිතා තියෙනවා ඉතින්. නැත්තම් බොහොසයිම් අපි පුරුදු කරනද එනවා ඇති. ඇබ අනවසේ බියක් සමහට පුරදු කරත්තේ වෙන්න පුළුවන් දැන් සමාරු මැරනකට මොකක් මතක් දන්නේගෙන බය තීරණ ති එහෙමුණොත්තේ සමහට බයන්න පුල. නැත්තන් ඇත්තටම පුරුදු කරදයට අනුරූපෝ යනු ඇති. ඒව ධර්මතාවසයෙන් මේ වෙනවා. දැන් සීලේ අනිසංසය ඇත්තමයි අසම්මූල්ලෝ කාලන් කරෝතිී. සීලේ රකින අය මරණාසන් මොහොතේ මුලාවට පත්වෙන්න හැකිලු ඒක සීලයා නිසන්තයගේ අන්සන්සේ ලැබෙන ොයිතක අප මම දැකලතින් අපේ ලොක සංහන්සල එම මේ මංලඟ අපවත්තලා තියෙන මේ ඒ අපවත්තනකොට එහෙම කවුරුත්ම නැතිවෙනවා <laughs> කැනෙ එතරමට අරේ බාධා නෑ මුකුත්ම <laughs> අවසාන මොහොතේ ඉති එහෙම ගොඩක් සමාරය මේ ඔය සිල්වත් අය දැක්කාම ඒ ඇත්තටම බොහොම සීකල්පනාවින්තමයි කට්ටි මැරෙන් බාධාවෙන්න එකට්ටිට සාමාන්‍ය අඬන දරුවෙක්වත් සමහරට එතන නොහිතෙන්න පුළුවන් සමහරවිට. සමහර අම්මලා තාත්තලාට එහෙම වෙනවා. ඒ <clears throat> අර සිත මේ ඉතින් අර මේ සත්‍යමත්ත තියෙන්න ඕනේ ඉතින්. අපිට අර ආපු අනවශ්‍ය බයක් ඒ අර <laughs> කියන්නේ අපිට අවසාන සිත අනුව තමයි අපි යන්නේ කියන එක. <laughs> ඒක කියන්නේ අපි වැරදිට ගත්තේ දෙයක් ඇත්තටම. එහෙම වුණොත් අපිට මොනවා කරත් සමහරට හරියන්නේ නැහැ වගේ ගොඩක් වෙන්නේ නේද? ගොඩක් අයට ඒ බිය තියෙන ඇත්තටම. එහෙම නැහැ ඉතින් අර මේ අපි සාමාන්‍යයෙන් කරන කුසල් අනුව අපි අනිවාර්යෙන් උපදිනවා ඉතින්. ඒක කලාතුරකින් වෙන සිද්ධියක් දරුණු අකුසලයක් වුණොත් අවසාන මොහොතේ ඒක සමහරට බලපාන අවස්ථා තියෙනවා. ඒක වෙන්නේ අර ගොඩක් ධර්මයේ හැසෙන්න අයට ඉතින් ඒ වගේ දෙයකට මේ වෙන්නේ නැතුව මේ ඒ කුසල සත්‍යයෙන් යාට ඒ පරිසරය පව හැදෙනවා ඉතින් ඕ ඕ ඕ ඒවගේ අවස්ථාවලද ඒක ඒවා මනෝකර්මණි ඒව බලගතු ඉතින් එතකොට දුගතියක බුදින්න පුළන් ඉති <laughs> ඒවගේ මනෝකරම් හරි බලගතු ඉති කායකර්මුවලට වැඩි එතකොට සමහලට දුගති ඉපදිනේ වගේ අවස්ථාවදී. ඒක නර කෑලිකපුවත් බුදුරයන් වහන්සේ ඉවසන්ද කියන්නේ ඒක. ඔය තාමත. හ්ම්. ළමයි ගිහිල්ලා මරනවා. ඉස්කෝලේ අහව ගන්නවා. ඔව්. අම්මවත් මරලා, පන්ති ළමයි ඔක්කොමත් මරලා. හා හා හා. ඔව්. ඒවා මෙහෙමයි අර ගොඩක් සමානලාට විකෘති මානසිකත්වයන් වලට එහෙම පත් වුනහම සමහරට වෙනවා. මේ ඒ වගේ දේවල් ගොඩක් බලපානවා ඇති. සමහර ළමයිගේ මනස විකෘති වෙනවනේ ඇති. ඊට පස්සේ පටිගේ ආවට පස්සේ අර සමහරට ඒ වගේ දරුණු ක්‍රියාවන් කරනවා ඇති. අර අයගේ කර්මයක් වෙන්නත් පුළන් මහත්තත් තියෙන ඉතින් ඒ මැරිච්ච අයගේ ඒමත් වෙන ඉතින් සාමාන්‍යෙන් කෙනෙ කර්මයක් කරගන්න තව කර්මපාගයක් ගෙවන අවස්ථත් තියෙන ඇති ඔහු මෙහෙමනි මරණ චේතන තියෙනවා ඒක අර අකුසල් මනද නැතුනට මරණ චේතනාවත් එක එක වෙනවා ඇති අම්ම කියලා දන්නවා නැති පටිගේන තියෙන හිති පටිගේත් එක තියෙන අම්ම කියල දන්නවා නමුත් අම්ම කිරේ දේශසාගතවතව බලන් හිති ඒක ඔක්කොම් පිළිබඳ වෛරසිත් සමාරලා ඇතිව නොති චේතනාව ඒව තියෙන ඉතින් අට තේරුම් ගැනීම ඥානී නැති පස්සන විතර ති ස්වාමනාව මන්දක ලංකාවේ ප්‍රෘතියක් යම් කිසි කෙනෙක් කියලා මොනවද කියලා. හ්ම්. එයා අසනීපයට පත් කරලා හුඟා මැරෙන්න වගේ ගියා. හ්ම්. ගියාම එයාට පෙළුලම අපාය. හ්ම්. පෙළිලා සම්පූර්ණයෙන් මේක සිද්ධ වෙන දේවල් දැකලා එයා අඳුරන අය ඉන්න අය දැකලා හ්ම්. එයාට ආත්මයක් තිබුණු මිල පින් කරගන්න. හ්ම්. ඔව් නැවත එයාට ඇවිල්ලා එයා සිද්ධ වෙච්ච දේවල් වහන්සේ වගේ විස්තර කරනවා. හ්ම්. ඒවා ඉන්නේ නැත්නම් ලංකාවේ ඉන්න තැනයි කොහොමද කියලා. මේ වගේ අවස්ථාවක් කොහොමද වෙන්නේ යම් සමහරලාට අර මනසට කියන්නේ ගති නිමිති කියන ඒවා පේනවනේ. දැන් මරණාසන්න වෙනකොට සමහරට උපදින තැන් පේනවා. ඉතින් ඒ වගේ මේකක් වෙන්න ඕනේ. දැන් ඔය සමහරලාට ඔපරේෂන් කරන වෙලාවල් වගේ අවස්ථාවලදී සමහරට ඒ වගේ සිද්ධි පේනවා ඉතින්. මනසට අර සමහරලාට පේනවා ඉතින් ඒ වගේ. එහෙම එකක් වෙන්න ඉතින් අනිවාර්යයෙන්. <laughs> මම ආසි දැනෙනවා හිතෙලා නැහැ එතකොට කොහොමද දැනව සමහරව ඔව් එතකොට තමයි කියන්නේ ඒ ඒ ඒක කොහොමද එතකොට ඒ වගේ වෙලාවට කොහොමද මානසික කල්පනාවක් දැන් මේ කය සම්බන්ධ නොවුණට මනසින් මේව කරද අපිට හීන එහෙම පේල්ලිති හීන තනිකරම මනසට මේ වෙන එකක්න මනසටම ඇති වෙන දෙයක් නේ දැන් කාය සම්බන්ධ නෑ එකයි හොඳටම දැන් නිදින්නේ ඒ වගේ මනසින්ම මේ වෙන දේවල් තියෙනවා මේ ඕනතරම් සිද්ධියේ මනසට මේ වෙන ඒවා තියෙනවා ඉතින් මනස සාමාන්‍ය කියන්නේ මායාවක් කියලා නේද මැජික් එකක් අපිට එහෙම ලේසියෙන් <laughs> තේරුම් ගන්න බැහැ ඉතින් ඒ වගේ එහෙමත් වෙන්න පුළුවන් සමාර කැන මේ ඔය ප්‍රේෂන් කරපුවා බලානීතිය කියලා කියනවා නේද විවිධ මත ප්‍රකාශ කරනයව තිය නො තිය නො ඒ විවිධ විදියට මනෝ භාවයක් ඇතිවෙන ඇතටම සමාරු බලානීටය විදියට කියනවා ඉතින් කපනවා දැක්කයි අර මේකල් එහෙම සිද්ධිත් තිය නොයි ඒවා කොහොමද කියනෙක් හරි කැනෙත මේකා නමාරු එම සිද්ධි ගොඩ තියෙනවා ඉති කොමත් මේ මනසටර විවිධ මේවා තියෙන ඉතින් ඇත්තටම දේශනා කරලා තියෙන අහෝසිකම් කියනවා කියලා. ඒක කොහොමද නම් අහෝසි කියලා මොනවද නම් අහෝසි වෙන්නේ? මෙහෙමයි මේ සාමාන්‍යයෙන් තියෙන එකක් තමයි නැතුව يعني මේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා වන්නේ වේ කියන්නේ අවහස කර්ම කියන එක. අවහස කර්ම කියන්නේ ඇත්තටම දැන් භව පැවැත්ම අවසන් වුණාම ඒ කර්මය පරිසම් දෙන්නේ නැහැ. ඒකට තමයි කැන අපිකම රහත්තුනයි කියල් රහත්තුල පිරිනම් පැවට පස්සේ කරම අහෝසින ඒකට තමයි සාමාන්‍ය අහෝසි කරමිකය ඒක ගොඩත් කර්මය ගැන බුදුරන් වන්සේ දේශනා තුළ නැහැ නමුත් සාමාන්‍යයෙන් කියනකොට තියෙන එකක්ක අපේ බව පැවත්ම තියෙනකන් තමයි කර්ම සත්‍ය තින් <coughs> මේ ඊට පත්සේර දැන් පොලෝ තිබුණට වැඩක් නෑන වතුර නැත්තා දැන් අර කියන්නේ තණ්හාව තමයි වතුර කර්මය තමයි පොළොව දැන් පොළොව තියෙන හැබැයි වතුර නැහැ එතකොටත් <laughs> බීජය පැලවෙන්නේ නැහැ වගේ තණ්හාව නැතු කරාට පස්සේ අර පොළොව තිබුණත් ආයි බීජය හැටගන්නේ ඒකයි අර මේක කියන්නේ කීනම් පුරාණන් නවන්නත්ති සම්භවං විරත් චිත්තායිති කී බවත්මින් තේ කීන බීජ අවිරුල් නිච්ඡන්දාය වැඩෙන්නේ නැහැ නිබ්බන්ති දීරා යතායම් පදි පාන නිවිල යන වගේ නිවිල යන මේ තණ්හාව මේ තමයි තෙත් කරන්න නිතර මේ තෙත් කරන තන්නහාව නැතුනම් පස්සේ මේ විඤ්ඥානය කෙනෙක නිරුද්ධල නැතට අර ශේත්‍රය තියෙන පුළන් කර්ම තියෙන පුළුවන් නමුත් බීජය නැැන වතුර නැතිහින්ද බීජය හටගන්න ඒක එතොට තමයි කර්ම අවසු වනා කියල කිය ඕ ඉන්න බව පැවැත්ම තියෙනකම් විපාක තියෙන උන්හන්සේ දිට්ට දම්මේ දින වසමුත් ඒ කර්ම වින්දකි නවා ගැන පාත් ගලක් කොහෙටර ගැවත් ඔලි ඇල්ල වදිනවාද දැන් ලංකාවේ සිද්ධිය ඇත්තින මේ දස්සන මේ ළමයකුට මේ කොහේගියත් පොල්ගෙරී වැටෙනවා ඕ ඒක මේ ප්‍රෘතිවලටම් පෙන්ඩුල් තින දැන්ට හතරි සය පොල්ගෙඩි වැටලා කොහේ ගියත් මේ ඔලුවට පොල් ඉස්සල්ල උරහිතතෙහි වැටලා තියන්නේ පොල් නෑ පොල් නැ එක්තම කියන්නේ මේ කොහෙන් හරි පොල් ගෙඩියක් ගියොත් ඔලුවලු වදින්නේ ඒක. ඈ? ළඟ නෑ නෑ. සාමාන්‍ය පොල් ගස් තියෙන තැන්වල ඈතට කොහරි ගියොත් එයා ගලුවට වැටෙනවලු. ඒක මේ ඕනනම් බලන්න පුළුවන් ඇතන ඉන්ටර්නෙට් දාලා ඇති. මේ ප්‍රවෘත්ති වලට පෙන්නලා තියෙනවා. ඈ? අනේ එයා සිල්මෑණි කෙනෙක් ළඟ ඉඳලා තියෙන්නේ එතනින් ඊළඟට වෙනත් තැන් වලට එහෙම මාරු කරලා තියෙන කොහෙ ගියත් වැටෙනවලු. ඒක මැරෙන්නෙත් නෑ. ඒ ළමයම ඒක බේරගන්න කියලා එයාට සමහර වෛද්‍ය කියනවලු ඒක එයාගේ මානසික ලෙඩක් ඉතින් මානසික ලෙඩ වෙන්නේ කොහොමද පොල් ගෙඩි වැටුනේ ඉතින් මම කියමු කටට කිව්වා ඉතින් ඇත්තටම කර්මයක් ඒක ඉතින් අර අරසයන්සටත් මේ අඟුලි මහ රහතන් වහන්සේට ළමයෙක් කොහෙට හරි ගලක් ගහුවොත් ඔලිය වැහිලා වදිනවා ඉතින් ඒ වගේ එකක් මේක පොල් ගෙඩියකින් වක් ගහලා මරන්න ඇති කවුරු හරි ඇත්තටම ඉතින් ඒකයි දැන් වද දෙනවා මැරෙන්නෙත් නැහැ ඉතින් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් නම් එකක් දෙයක් වන්නට ජීවත් වෙන්න හැ නේද දැ මේක කර්මය ඇතරේ දැ විදවන්න ඇති මේක අර අපායත් කියන්නේ දැන් අත්තර දරුණු දෙයක් කරත් මැරෙන් නෑ මනුස දැ හොඳටම තේරම තොටම කරම් පාකයක් කියල අපි නොකර කාරමට හලකරේ කිය පාර්ත හරිස්සේ ආත්ම හරි තමයි දෙමවපිය කරපු කාරම තමට පල එහෙම නෑ අනු නෑ කාඩුවත් ඒවනෑ අපි අනිවාරෙන් <laughs> මෙහෙමයි පරිසරේ ජීවත්වනකොට වෙන දේවල් වලට අපි මේ වෙන්ඩ වෙනවා ඇති. අපිකුම දැන් දරුවරු කර්මයක් කෙනෙක් කරනොයි කියලා එතකොට සමහරලාට අපිට මේ ඒක ප්‍රශ්න අපිට පිඳින්න වෙනවා ඇති. ඔව ඒ වගේ දේවල් ඔවු එහෙම තමයි තමන්ගේ කර්ම තමයි ඉතින් සාමාන්‍ය ඒ අර පරිසරත් එක්ක තම අරවා තියෙන ඉතින් උපායෙන් කර්මය අහෝසි කරගන්න පුළුවන් ඒ වාගේ අරලම් අරගෙන යන හાર્ට් ඇට් එකක් තාලා පොඩි කියන්නේ ගලපු වෙලාවක වැඩි ඉති ඒක නෑ තියෙන වෙනත් ආකාරයෙන් ඉතින් ඊළඟ ජීවිතේට කුසල් කරොත් පුළුවන් ඉතින් ඒ එහෙම තමයි තියෙන්නේ ඉතින් ඕ එහෙම ඒ වගේ කර්ම එකනර කම්ම විපාක වචින්තයෝ කියලට කියන් කර්ම විපාක දෙන විදිහ අචින්තය කර්මය නෙවේ කර්ම විපාක දෙන අචින්තයයි හිතන් දෙපයි කිනවා හිතුවත් ඉතින් එක්කෝ මුතු වෙනවා කියන නැත්තම් වෙහදට පත්වෙනවා කියන ඒ තරම් විවිධයි කර්ම විපාක කියනක විවිධ විදිර තම විපාක දෙන්නේ <laughs> අපිට කතා කරලා නිම කරන්න වැරි දෙයක් කර්මයක <laughs> එහෙනම් හොඳයි මේ <clears throat> අද දිනේත් හැම දෙනාම ඉතාම සද්ධාවෙන් ගෞරයෙන් බත්වී යුතු ලොවතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරන්ති යුදනු තුන් ධර්මය අපි සාකච්ඡා කරා දේශනා කරා ඒ තුළින් රැස්කර ගත්තා උදාාරතර පුුණි ධර්මය අනුභහ බලින් හැම දෙනාටම සෙත සාන්තිය සැනසිල්ල යහපුතුදා පත්වේවා <clears throat> නිදුක් නීරෝගී සුවපත් භාවේ ලබේවා ඉතා දරුණු මේ සංසාර දුකින් එතරව සාන් තමාමා නිමිලින් සැනසීම පිණිස මේ උදාරතර පුුණ්‍ය ධර්මයන් හේතු වාශනාවේවා පාත්නා කරගන්න ඒ වගේම මේ රැස් කරගත්තා වූ සකළ යුද්ධ කුසලාන සංස ධර්මයන් මිය පල්ලෝගේ යම්තාක් ඥාතින් වෙත්නම් සිරු ඥාතයේ මේ පින දැක අනුමෝදන් වේවා සැපවත් භාවයට පත්වේවා පාර්තනීය බෝධීතින් සාන් තමාමහනීලින් සැනසේවා කියලපින්නම් මෝදන් කරමු. ඒ වගේම මේ රැස්කර ගත්තාව ධාරතර පුුණි ධර්මයන් සිල් දෙවියන්ට මේ පින්නන මෝදං කරමු අල්පේශාකි මහේශාකයාදී දිවරාජ මණ්ඩලී මේ පින දැකන්මෝ දංව සැපවත් භාවයට පත්වේවා පාර්ථනීය බෝධීකින් සාන්ත අමාමහන් විනී සැන්සේවා කියල පින්නන්න දං කර. ඉදංගෝ ඥාතිනං හෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාති නංහෝතු සුපිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාති නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ එත්තාවතාච අම්මිහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සබ්හේදේවානුමෝ දන්තු සබ්බ සම්පත්ති සිින්දියා යත්හාාවතාච අම්මෙහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සම්බේ සත්හානුමූදන්තු සබ සම්පත්ති සින්දියා ඉමිනා පුුණ්්‍යකම්මීන මාමී බාල සමාගමු සටන් සමාගමු හෝතු යාවනින් භාන පත්තියා ඉදම්මේ පුං්ඥකම්මං ආසවක්කයා වහංකෝතු සබ්බ දුක්හා පමුංචටු